නැති මට ආලෝකේ ගෙන දේවි සංසාරේ සුබ සුබ රැවුනා රසය මිහිර දැනුම කැටිව වෙඩි ඉතිරි නියුගී තරගයක් වක් දෙවවා ගෞරවනීය විනාඩි කිහිපයකට ගොනු කරන ශනිදාවේ ඔබ බොහොම ආදරයෙන් වසවින්දනය කරන සිංහල සිනමාවේ මියුරු ගීතාවලියක ඇරඹුම මේ විදිහට අද දවසේදී ඔබට බොහොම ආදරයෙන් ලංකේ සිංහල සිනමාව තුළ අපිට මතකය රසවත් කරපු ඒ මතකය යලි රසවින්දනය කරන්න අවකාශයක් හදලා දෙන්න එය මුල්ම රසයෙන් විඳගන්නට හැකි ගීතාවලියක් විදිහටයි බක්මියුල්ලුවට ඔබ ආදරය කරන්නේ. අපේ සති හතර ආකෘති හතරක් ඔස්සේ ඔබට මේ ගීත පෙළ ගැස්වෙනකොට අද අපි තෝරා ගන්න ආකෘතිය තමයි නවකතාවෙන් පෝෂණය ලද චිත්‍රපටවල ගීත රසවිඳින. මේ එදා බොහෝ දෙනෙක් බොහොම ආදරෙන් කියවු නවකතා පසුව සිංහල සිනමාවේ චිත්‍රපට විදිහට නිර්මාණය වුණා. සමහර කතාව කියවපු අය චිත්‍රපටය බලන්නත්, චිත්‍රපටය බලපු අය ආපහු මේ නව කතාව හොයාගෙන කියවන්නට මේ දෙක අතර පුදුමාකාර සම්බන්ධයක් ගොඩනැගෙමින් සිංහල සිනමාව පෝෂණය වුණායි කියලා අපි විශ්වාස කරනවා. ඉතින් ඒ රස මිහිරයි අද දවසේ ඔබට අපි මේ විදිහට බක්මී විල්ලුවෙන් සම්බන්ධ කරන්නේ. ಕಾಮಕಮನೆ ನಿಷ್ಕಂದ್ರೆ ನೀನುಗದ ಎಣ್ಣೆ ಕಲಿತೆ ಕಾಮದ ಮೊದಲೇ ಜನರಂತರು ಕೊರದ ಸುವರ್ಣ ಕವಸೇ ඔබ නැත්නම් මම බලන්නේ දුවන්න කාවත්තේ ඔබ නැත්නම් මම බලන්නේ මේකෙන් අතන් සොඳකන් පොකරි පාටිය දින්දා රක්කන් හදරු ඊළන් පළතුරු කැටි කැටි නටනා ආ ඔබෙන් ඔබෙන්තර කෙන්තර දෙකක් දිවිලතුනා මංගල ලෝකේ මංගල සීලුවකින් කින් හදලුනා Thank you. කරකිනම් කඩලා රත්නපේ හිරදී ආවරාන් කිරිලි කිරිලි රාම් කුරුණාපේ කරකිනම් කඩලා රත්නපේ හිරදී మడలే గనరం కరుకరలా రాన్ పురుల్లో పురుల్లో రాన్ కేలే కొయిలే එතනදී අපි පළවෙනි ගීතය ඔබට රස වෙන්න තෝරාගත්තේ ඩීවි සෙනවිරත්නයන්ගේ නවකතාවක් ඇසුරු කරගෙන 1959 වසරේ පෙබරවාරි මාසයේ 20 වෙනිදා තිරගත වුණු මා ආලය කළ තරුණේ කියන චිත්‍රපටය ඇතුළත් වුණු ගීතයක්. මේ චිත්‍රපටය නවජීවන චිත්‍රාගාරය වෙනුවෙන් නිෂ්පාදනය කොට අධ්‍යක්ෂණය කළා සිවිසේන විමලවීර සංගීතවත් කළා ආචාර්ය ෂෙල්ටන් ප්‍රේමරත්න ගීත රචකයා සිවිසේන විමලවීර ගීතේ ගායනා කළා ජී.එස්.ටී. රාණි පෙරේරා සමග හරුන් ලන්ත්‍රා. පිටුරුනේ අපි දෙවෙනි ගීතය තෝරාගන්නේ අයරින් සිරිවර්ධනයන්ගේ නව කතාවක් ඇසුරෙන් සිංහල සිනමාවට නැගෙන අහසින් පොළවට චිත්‍රපටයේ අඩංගු ගීතයක් විදිහට 1978 වසරේ දෙසැම්බර් මාසයේ 15 වෙනිදා තමයි මේ චිත්‍රපටය තිරගත වන්නේ. ඔව් මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කළ ශ්‍රියානි අමරසේන සමග ටෝනි රණසිංහත් විජේ කුමාරතුංග සමග වසන්ති චතුරානි චිත්‍රපටය නිෂ්පාදනය කළ WM සුමතිපාල අධ්‍යක්ෂකවරයා ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීස් සංගීතවත් කළේ නිමල් මෙන්ඩිස් මේ ගීතය රචනා කළ ඔගස්ටස් විනයගරත්න ගීතය ගායනා කළ මිල්ටන් මල්වාරච්චි ආසින් පොළවට චිත්‍රපටය සඳහා පාදක වන්නේ මේ මධ්‍යම පාන්තික පවුල් සංස්ථාවේ පැවැත්ම හා ඒති වෙන පරිපාලනය Thank you. පඬිත හා ඔබ සිනාසුනා මම සිනාසුනා පුලුන් පොදක් කළමා ලඳකි වාසනා නම මොනාලිසා හද පාරනමා ඔබ ආහැටි ආදරේ හැමදාකම මා පැතුවේ සුවඳයි මලයි ඔබමයි උල්නුවන් විදහා ඔබ සිනා සුනා මම සිනා සුනා ගිමන් නිවා යන ගමනේ දාරුණ ගාලා තුරුල් උනා ඇහිරි පොද හැඟුම් සලාලා පෙතුම් විමානේ දැල් කවුලුෙන් බලාලා උතුරු වනයි නිසලකලේ මා හද ජාලා ආදරේ හැමදාකම මා පැතුවේ සුවඳයි මලයි ඔබමයි උල්නුවන් විදහා ඔබ සිනාසුනා මම සිනාසුනා මෙතුණී මේ තමයි මේ මුල්ම ගීත රසය ඔබ කොයිතරම් ආදරෙන් මේ වින්දනය කරන්නේ නැද්ද? කොයිතරම් ඔබේ හදවතට දැනෙන්නේ නැද්ද? මම හිතන්නේ ඔබ හිතලා බලන්න කොයිතරම් මේ ගීත අපට ඒ රසය මිහිර සමීප කරනවාද කියලා මේ ගීත නිර්මාණය ලදන දශක ගණනාවක් හැබැයි අදටත් ඒ රසය අපිට උත්තරණය මිඳ ගන්න පිළිගන්නකම ලැබෙනවා අපි ඊළඟ ගීතයට යමු අලිත් මහත්තයා මේ වැඩි හරියක් මේ නවකතා සකු කරගෙන නිර්මාණය වුණු චිත්‍රපට දිහා බලද්දී මේ ඩබ්ලිව් සිල්වා මහත්මයාගේ නවකතාවන් තමයි බොහෝ විට යොදාගෙන තියෙන්නේ ඊළඟට අපි තෝරා ගන්න චිත්‍රපටයේ අඩංගු ගීතයත් ඔහුගේ නවකතාවක් ඇසුරෙන් නිර්මාණය වූ චිත්‍රපටයක් 1979 අප්‍රේල් මාසයේ 14 වෙනිදා මේ චිත්‍රපටය තිරගත වෙන්නේ ඒ තමයි හිඟරකොල්ල. හිඟරකොල්ල චිත්‍රපටය සිංහගිරි චිත්‍රපට වෙනුවෙන් සූතදාස මාරසිංහ නිෂ්පාදනය කළ අධ්‍යක්ෂණය කළේ KW පෙරේරා සංගීතවත් කළේ ආචාර්ය ප්‍රේමසිරි කේමදාස දීපද රචකයන් ධර්මසිරි ගමගේ ගීතය ගායනා කරනවා ඇන්ජලින් ගුණතිලක සෝනියා දිසානායක වෙනුවෙන් ඒ වගේම චිත්‍රපටයේ ප්‍රධාන චරිත රංගපෑවා රවින්ද්‍ර රන්දෙනිය මාලනී ෆොන්සේකා සමග විජය කුමාරනතුංග පිළිබිඹු වැඩසටහන බොහොම ආදරෙන් ඔබට අපි මේ විදිහට සමීප කරද්දී අපි ආකෘති හතරක් ඔස්සේ තමයි ගීත ප්‍රචාරය කරන්නේ. අද දවසේ අපේ මාතෘකාව නැත්නම් ආකෘතිය නවකතාවෙන් පෝෂණය ලද චිත්‍රපටවල අඩංගු ගීත. දැන් අපිට ගොඩක් කැමතුම් ලැබෙනවා වැඩසටහන් ප්‍රචාරය වන අතරතුරේදී විවිධ ඉල්ලීම් තියෙනවා, විවිධ යෝජනා තියෙනවා. ඒ හැමතෙම ස්තුතියි කියන්න කැමතියි. අපි ඒවා අනිවාර්යයෙන්ම අපේ වැඩසටහන් වලට සම්බන්ධ කරගන්න. ඒ වගේම ලිපි ගණනාවක් අපිට හැම සතියකම ලලිත් මහත්මයා ලැබෙනවා. අපිට කීස අපේ ලැබුණු ලිපි සියල්ලම අපි මේ වෙනකොට බලලා තියෙන්නේ රොහිත් මහත්මයා කියවලා තියෙන්නේ මේ වගේ සමහර ගොඩක් දෙනෙක් අපිට චිත්‍රපටවල ගීත චිත්‍රපට විවිධ යෝජනා ඉල්ලීම් මේ සියල්ල ලියලා තියෙනවා අපි ඒවා කෙමෙන් කෙමෙන් ඉදිරි සතිවලදී ඔබට ඒ යෝජනාත් එක්ක ඉල්ලපු ගීත ඒ සියල්ල රසවිඳින්න ලබා දෙනවා ඒ වගේම අපේ දෙවනි සතියේ ආදරණීය රසිකයා රසිකාගේ සහභාගී වෙන සතියේට ඉල්ලීම් ගණනාවක් මේ වෙනකොටත් අපේ මිතුරන් යොමු කරලා තියෙනවා. ඉතින් මාසයකට එක් කෙනෙකුට තමයි අවස්ථාවක් දෙන්න පුළුවන්කම ලැබෙන්නේ. අපි නව වසරේදීත් ඒ අයට බොහොම ආදරෙන් කියන්න කැමතියි. ඔබට අවස්ථාව ලැබේවි. ඒ නිසා අමනාප නොවන්න අපි කතා කළා කියලා හිතන්න එපා. අපි මේක අහක දැම්මා කියලා අනිවාර්යෙන්ම ඔබට අවස්ථාව ලබා දෙන බව මේ අවස්ථාවේදී අපි මතක් කරන්නට ඕනේ. මම හිතන්නේ ලයිට් මත සාක්ෂි. හැබැයි මම හිතන විදිහට දැන් අපි රසිකයාගේ ආත්මිතේ තව වසර දෙකකට විතර වගේ මේ ඉල්ලුම්පත් තියෙනවා. කමන්නේ එවන්න කියලා කියමු. ඒ අතරේ සමහරට අර තෝරා ගැනීමේදී සමහරට ඔබ වාසනාවන්තයා වාසනාවන්තය වෙන්න පුළුවන් නිසා එහෙම අපේ වැඩසටහන දෙන්න කැමැත්තක් තියෙනවා නම් ලියන්න. මොකද ඒක ලොකු අවස්ථාවක් කියලා ගොඩාක් දෙනෙක් රට වටේම මේ සවා ඉල්ලීම් ලැබෙනවා. හරි. අපි අද ඊළඟ ගීතයට යමු. ආත්ම පූජා චිත්‍රපටයේ ගීතයක් අපි තෝරාගන්නේ 1970 මේ මාසේ 15 වෙනිදා මේ චිත්‍රපටය තිරගත වෙන්නේ. මේ චිත්‍රපටයට පාදක වෙන කතාවත් මොකක්ද කියලා මහත් අපි මතක් කරලා ගීත රස වෙනවා. ඔව් මේ නවකතාව ඇලෙක්සැන්ඩර් ඩූමාගේ ද කොෆිකන් බ්‍රදර්ස් නම්කි විශ්ව සාහිත්‍යයේ නවකතාවක්. චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ සීමා සයික සිනමා සමාගම වෙනුවෙන් කේ ගුණරත්නම් අධ්‍යක්ෂකවරයා එම් මස්තාන් සංගීතවත් කළ එම් කේ රොක්සාමි දීපද රචකයා කරුණාරත්න අබේසේකර මේ ගීතේ ගාන කරන සුජාතා පෙරේරා සමග අල්හාජ් මොහිදින් බෙග් චරිත නිරූපණය කළ මේ දෙත් චරිතයක් ආචාර්ය ගාම්නි ෆොන්සේකා සමග ක්ලැරිස් ඩෙසිල්වා ಮಾಡಿ චිත්‍රපටයටත් පාදක වන්නේ පරිවර්තනය කරපු නවකතාවක් ඇසුරෙන් ලද කතා පුවතක් IMRA ඒරියගොල්ල මහත්මයා පරිවර්තනය කරලා තියෙන නවකතාව මනුතාපය නමින් මනුතාපය කියන නවකතාව පදනම් කරගෙන තමයි 1956 වසරේ තිරගත වුණු දුප්පතාගේ දුක චිත්‍රපටය නිර්මාණය වන්නේ. ඔව් මේ චිත්‍රපට විශ්ව සාහිත්‍යයේ එන දෙලේ මිසරබ්ලේ කතුවරයා වික්ටර් හිගෝ චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ මේ චිත්‍රපටය සීමා සහිත සිනමා සමාගම වෙනුවෙන් කේ ගුණරත්නම් අධ්‍යක්ෂකවරයා කේ මිත්‍රදාස් සංගීතවත් කලා දක්ෂිණ මූර්ති දීපද රචකයා මේ ගීතයේ කරුණාරත්න දේශේකර ගීත ගානක් කරනවා කලාශූරින් ලතා වල්පොල මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නිරූපණය කරන්නේ ලැඩි රණසිංහ ඒ වගේම ස්ටැන්ලි පෙරේරා උදුලා දාබරේ කාන්ති ගුණතුංග යන රංග ශිල්පීන් මේ චිත්‍රපටයේ චරිත නිරූපණය කළා Thank you. ගීතයට යමු ඊළඟ ගීතේ අපි තෝරාගන්නේ WH සිල්වා මහත්මයාගේ මම කතාවක් ඇසුර නිර්මාණය වුණු කැලහඳ චිත්‍රපටයෙන් 1953 වසරේ මේ මාසේ 27 වෙනිදා තමයි මේ චිත්‍රපටය මුලින්ම තිරගත වන්නේ චිත්‍රපටය නිෂ්පාදනය කළ අධ්‍යක්ෂණය කළ බී.ඩබ්ලිව් ජයමාන සංගීතවත් කළ එස්.එස්. වේදා ගීත රචකයා හර්බර්ට් ටෙම්සන් විරත්න මේ ගීතය ගායනා කරනවා එලි ජයමාන සමග නීබල් බ්ලයිත් ස්ටැන්ලි පෙරේරා සමග රුක්මනී දේවි ප්‍රධාන චරිතය රංගපෑම් මේ චිත්‍රපටය සිංහල සිනමාවේ පළමුවෙනි නවකතාවක් ඇසුරෙන් නිෂ්පාදනය වුණු චිත්‍රපටයේ විදිහට මුද්‍රා තබනවා. පරණ පිනත් මගේ හිතේ කඩාගෙන රතුණා පරණ පිනත් මගේ හිතේ කඩාගෙන රතුණා හොඳ කාලේ තෝ කාලේ රජවරණ කරගෙන ගිලා අපි අද කොළඹ යන්නේ හොඳ සැලුන් එකක් මම හිතුණා මිලයට ගන්නේ මුළු ගමතම එක කොට ලෝඩ් වගේ මම ඉන්නේ හා හා හා හොඳ පාලේ දෝ මේ වාසනාව රජ කරනවා හැටියට ඒක අදාතම ගැටුණා සෑහෙන කාලෙට ලොක්කන් මම පිළිගන්නේ පසු කාලෙට හිතුනොත් හැමති කෙනෙක් මම වෙන්නේ මගේ මිසේක තනියට ආය ලගෙන වෙත් දෙනවා නොක දෙන්නේ මයි ඩාලින් කියලා පපා කරන්නේ ජමදා වේ පරණ පිනත් මගේ හිතේ කඩාගෙන වැටුණා හොඳ පානේ නෝ මේ වාසනාව ගජක ඒක මිත්‍රණී එකිනෙකට වෙනස් වුණු රිද්මයන් එකිනෙකට වෙනස් වුණු තේමාවන් ඔස්සේ නිර්මාණය වුණු ගීත විදිහට අපි අද බොහොම ආදරයෙන් රසන දින ගීතාවලියක් බවට සිංහල සිනමාවේ මේ මෙවරු මතකයන්පත් වී තිබෙනවා. අද දවසේ විශේෂත්වය ඔබ දන්නා නවකතාවෙන් පෝෂණය ලද චිත්‍රපටවල අඩංගු ගීත තමයි මිතුරනි රසවිඳින්න ඉන්නේ. අතරේ තවත් අපිට ගීත තුනක් විතර රසවිඳින්න පිළිවන් අපිට කාලය තිබෙන ආකාරයෙන් අපි යමු ඊළඟට රදල පෙරළුව චිත්‍රපටයේ ගීතයක් රසවිඳින්න 1950 2014 දෙසැම්බර් මාසයේ 24 වෙනිදා මේ චිත්‍රපටය තිරගත වෙනවා. මේකට පාදක වෙන්නේ WC ද මහත්මයාගේම නවකතාවක්. මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ ලඩි රණසිංහ. ලඩි රණසිංහ සමග ඩොමි ජයවර්ධන, ශාන්ති ලේකා, ගර්ලි ගුණවර්ධන සමග ස්ටැන්ලි පෙරේරා චිත්‍රපටයේ චරිත නිරූපණය කළා. නිෂ්පාදනය කළ සීමා සහිත සිනමා සමාගම වෙනුවෙන් කේ ගුණරත්න අධ්‍යක්ෂකවරයා ටී.ආර්. සුන්දරම් සංගීතෝත්කලා එස් දක්ෂිණමූර්ති ගීත රචකයා ඩී.ටී. ෆර්නෑන්ඩු මේ ගීතය ගායනා කරනවා අල්හාජ් මොහිදින් බෙග් සමග ජමුනා රාණි සුදු එන්න සුදු මාගේ ප්‍රේමතේ මාවේ सदा से मरते Thank you. මල්ක තිරන්න වැනි අතරේ මල්ක තිරන්න වැනි අතරේ සේනිය සැදෙලා සේනිය සැදෙලා තාවේ මල්ක තිරන්න වැනි අතරේ මල්ක තිරන්න වැනි අතරේ සේනිය සැදෙලා සේනිය සැදෙලා තාවේ Thank you. నవజయము హరార మారుతి హర మారుతే నల్తతే జనత్యరతి మారుతే చపలంగ దేవుడు ప్రకీర్తి నెలస నెలస පසේ මම කැපුවේ පොන්ත පැනිත පැනිල මනුත පෙරල්ල රැලි අපරේ මනුත පෙරල්ල රැලි අපරේ තේලිය කැදින තේලිය කැදින පාරේ किते उदारे तुम बहरे දේ උදා දේකම් දහරේ සෝදසයන් සිරිතේ සම්පතේ ඔබ සම්රේ පනත පනත පනත තෙරණ රැඳි අතරේ පනත තෙරණ රැඳි අතරේ තේනිය කැදෙන තේනිය කැදෙන පාරේ Thank you. संदति नादे तो मदारे ताल में मोर न संदति संदति संदति संदल दे ते तेरा लगले अतरे ते तेरा लगले अतरे तेली अकदिला तेली अकदिला न पारे ते तेरा लगले अतरे ते तेरा लगले अतरे तेली अकदिला तेली अकदिला न पारे සවන් නිවන නිවන් පවන පවන් අමන ගුවන් අරණ රංගිරි ශ්‍රී ලංකා මිත්‍රනේ මේ විදිහට අපි මේ රසවත් ගීත රස විඳින වෙලාවේ අපි යනවා 1966 වසරට අප්‍රේල් මාසයේ 7 වෙනිදා පිටගත වෙන මහරෑ හමුව ස්ටේජ් චිත්‍රපටයෙන් තමයි මේ ගීතය අපි තෝරාගන්නේ. තාම ජනප්‍රියම ගීතයක්. මේ චිත්‍රපටයට පාදක වන්නේ TGW දසිල්වා මහත්මයාගේ නම් කතාවක්. ඔව් චිත්‍රපටය නිෂ්පාදනය කරනවා DAS මොහම්මද් අධ්‍යක්ෂකවරයා කේ වෙංගඩාසලම් සංගීතවත් කලාවෙන් කේ රොක්සාමි ගීපද රචකයා කරුණාසේන ජයලත් ගීතේ ගායනා කරන සුජාතා පෙරේරා 1966 වසරේදී සරසවි සම්මාන උළෙලේදී හොඳම ගායිකාවට හිමි සම්මානය දිනාගත්ත සුජාතා පෙරේරා මේ ගීතය ගායනා කිරීම වෙනුවෙන්. ඒ වගේම මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කළ පියදාස ගුණසේකර ඇල්ෆ්‍රඩ් එදිරිමාන්න සමග සන්ධ්‍යා කුමාරී. හරි අපි අවසන් ගීතය අද දවසේ අපේ වැඩසටහන් වසුවේදීන මේ ගීතයක් අපි තෝරාගන්නේ 1965 වසරේ පෙබරවාරි මාසයේ 15 වෙනිදා තිරගත වෙන හඳපාන චිත්‍රපටයෙන් හඳපාන චිත්‍රපටයටත් ඩබ්ලිව් සිල්වා මහත්මයාගේ නවකතාවක් තමයි පාදක වන්නේ. ඔව් මේ චිත්‍රපටය නිෂ්පාදනය කළේ සමනල චිත්‍රපට වෙනුවෙන් හර්බර්ට් ටිම්සන් විරත්න චිත්‍රපටයේ සියලුම ගීතවල ගීත රචකයා වුණේ හර්බර්ට් ටිම්සන් විරත්න සංගීතවත් කළා සිසර සේනාරත්න මේ ගීතේ ගාන කළේ සිසර සේනාරත්න අධ්‍යක්ෂකවරයා චිත්‍රපටයේ කිංස්ලි රා රාජපක්ෂ හර්බර්ට් එම් සෙනවිරත්න සමග විජිත මල්ලිකා මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කළා ඒ වගේම සිංහල සිනමාවට එදා අද සුපිරි ගණය හොඳ රංග ශිල්පියෙක් ඒ සිරිල් වික්‍රමගේ සිරිල් වික්‍රමගේ විසින් රංගපෑ පළමුවෙනි චිත්‍රපටය වෙනවා මේ හඳපාන චිත්‍රපටිය. ඒතරණිය නම් මේ ගීතේ රස විඳින්න අද දවස් අපේ වැඩසටහනින් සමුගෙන යනවා ලබන සතියේත් හම් වෙන බලාපොරොත්තු වෙන. බොහොම ස්තුතියි අදත් අපේ වැඩසටහනේ සහ නිෂ්පාදකවරයා ලලිත් ප්‍රනාන්දු මහත්මයාට තාක්ෂණික දායකත්වයේ සමගින් වැඩසටහන සංස්කරණය කළේ මුදිත සඳරුවන්. නිෂ්පාදනය කොට ඉදිරිපත් කළ මම අනුරාධ රෝහණ කප්කොටුව. ඔබ සියලු දෙනාට තෙරුවන් සරණයි. මගේ මනස සුවසේ නිදී ගම පොදිමනගෙන අපි ආවෙල්ලන්නේ රන්ගිරි ශ්‍රී ලංකා 105.7 ඌම බෙල්ලක්ෂට